ආරණ්‍ය සේනාසන රුක්සෙවන් මේ වගේ තැන්වල ගත කෙලේ මාස 8ක්ම. රජගහනුවර වේලවනාරාමේ පිළිගත්තේ දුරුතුකෝයගේ පෑළවියේ දවසේදී. ඒ දුරුතුකෝයේ ගත වී පෑළවියේ දවසේ වේලවනාරාමේ පිළිගෙන ඉන්න අතර වැඩ ඉන්න අතරත දවස් 14කින් හරියටම දුරුතු අව අමාවක් පොය දවසේදී ඉතා වැදගත් පැවිදි පින්කම සිද්ධ වුණා. ඒ තමයි සාරිපුත්‍ර මෞද්ගල්ලාන දෙනම වහන්සේ ප්‍රදාන 250ක් දෙනාගේ පැවිදි වීම. මේ සාරිපුත්‍ර මෞද්ගල්ලාන දෙනම වහන්සේ මනුලව උපන්නේ සත්මුතු පරම්පරාවක ඥාති සම්බන්ධ තියෙන බොහෝම ධනවත් උසස් බ්‍රාහ්මණ වංශික පවුල් දෙකක ගම් දෙකක නාලක ගම කෝලිත ගම කියලා. මේ දෙන්න උපන්නේ ප්‍රතිසන්දි ගත්තෙත් එක දවසේ. උපන්නේත් එක දවසේ. නන්තබීමත් එක දවසේ. බත් කැවීමත් එක දවසේ. කන් විදීමත් එක දවසේ. එක නැකත. එවාගෙම අකුරු කියවීමත් එක දවසේ. මේ හැම මංගල කටයුත්තක් මේ දෙදෙනාටම සිද්ධ වුණේ එක දවසක නැකතේ. මේ දෙන්න මහා කල්ප ඒකාසංකයේ ලක්ෂයකට ඉස්සර ඒත් මිත්‍රයෝ දෙන්නේ. එදා පටන් එකට මේ දෙදෙනා බොහෝ සෙයින් එකටම සසර පෙරම් පුරාගෙන ආපු දෙන්නේ. මේ දෙන්නා තරුණ වයසටපත් වෙලා ශිල්ප ශාස්ත්‍ර පරතරට ඉගෙනගෙන ඉන්න කාලේදී වසරකට වරක් රජගහ නුවර විශාල නාට්‍ය සංදර්ශනයක් පවත්වනු ලැබෙනවා ගිරග්ග සමාජය කියලා මේක දකින්න යනවා යනවාමයි. දින ගණනාවක් මේ නාට්‍ය සංදර්ශනයේ පැවතෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් මෙහි පිට මෙහි බැඳගෙන මේ නාට්‍ය සංදර්ශනය නරඹනවා. එක දහසක් මේ දෙන්නට පුදුම විදිහේ යෝනිසෝ මනසිකාර්යයක් පහළ වුණා. අපි මේ නැටුම් ගැයුම් බලනවා සාදුකාර දෙනවා අත්පොළ සංගහනවා සිනා වෙනවා තෑගි භෝග දෙනවා සවුරුදු 100ක් ගියාම එක්කෙනෙක්වත් එක්කෙනෙකුට පේන්නේ නැතුව විසිරී යනවා. හරියට ආහාර නැගුණු වලාකුලක් හොලඟින් විසිරී යනවා නිවිසිරී යනවා. අය කවදාකවත් දකින්න වෙන්නේ නැහැ. මේ විදිහට දකින්න වෙන්නේ නැහැ. මේ නටන ගායන වයන හැම දිනාමත් මේ නරඹන හැම දිනාමත් අවුරුදු 100ක් ඇතුළතදී විසිරී යනවා. මේක නම් නිෂ්ඵල දෙයක්. මේක නම් ඇස් බැඳුමක්. මේක නම් මිරිඟුවක්. මේක ඉන්ද්‍රජාලයක්. අපි සොයා යන්නට ඕනේ මේ වෙනස් නොවන සැපයක්. මේ අපි වෙනස් වෙන සැපනේ මේ වින්දනය කරන්නේ. ඒ නිසා අපි වෙනස් නොවන සැපයක් සොයන්නට ඕනි කියලා පුදුම කල්පනා පරවස වේදා දින් බලාගෙන හිටියේ. දෙන්න ආපසු එනකොට කතා කළා මොකද මිත්‍රයේ වෙනදාට වඩා වෙනසක්. ඕ මට මෙහෙම කල්පනා වුණා. අනිත් එක්කනත් ඕ මටත් මෙහෙම කල්පනා වුණා. එහෙනම් අපි විමෝක්ෂ මාර්ගයක් සොයමු කියලා මව්පියන්ගේ කියලා 250ක් තමන් එක්ක එකට හැසිරුණු මානවක පිරිස එක්ක එවකට බුදු කෙනෙක් මෙන් ගෞරව කරපු සංජය කියන පිරිවැජියා ළඟ තවුස්දන් පුරන්න ගියා. තා ලෝතර බුදුරජාන් වහන්සේ ඉපදෙලා නම් හිටියා නමුත් බුදු වෙලා නැහැ ඒ බව දන්නේත් නැහැ. මේ දෙන්න ටික කලක් එහි ඇසුරේ ඉන්නකොට එතන මොන බුදුකමක්වත් නැති බව පෙනී ගියා. සංජය පිරිවැජියා ළඟ මොනම යමුරු ධර්මයක් ඥානයක් නෑ අභිඥාවක් නෑ විදර්ශනාවක් නෑ මාර්ගඵලයක් නෑ මහජනයා රවට්ටගෙන ජීවත් වීම පමණයි මේ දෙන්න අවසරයෙන් මුළු ජම්බුද්දීපේ ගමක් නගරයක් ජනපදයක් ගානේ පාගමනින් ඇවිද්ද අපි බුදුන් අපි රහත් කියන ඇත්ත හොයාගෙන ගියා මේ දෙන්න යම් යම් ප්‍රශ්නයක් අහනකොට කිසිම කෙනෙකුට බැරි වුණා ඒවා නිසිසේ විසඳ දෙන්න ඒ අවුරුදු ගණනාවක් තිස්සේ සිසාර ඇවිද්දා මුළු ජම්බුද්දීපේම ඔය අතර තමයි අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ බුදු වෙලා මාස 8ක් ගත වුණේ. අන්තිමට ආපසු තමන්ගේ ආශ්‍රමයට පැමිණ දෙනා කතා කළා අපි දෙන්න වෙන වෙනම යමු. කාට හරි නිවන් මඟ පහදා දෙන කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් ඒ දෙන්න ඇතුළත් වෙමු. මේ දෙන්නා පියන ගුණ එදා වාසනාවන්ත ගමනක්. රජගහ නුවර වීතියක වඩිනවා දැක්ක අස්සජි මහ රහතන් වහන්සේ මේ වඩින්නේ පුදුම විදිහේ සංවර විලාසයකින්. මෙතෙක් කල එවැනි පැවිදුරුවක් දැකලා නැහැ ඒ ජීවිතේ. වටපිට බලන්නේ නැහැ, උඩමිම බලන්නේ නැහැ, අතපය දෙලවන්නේත් නැහැ. පීවරෙන් පීවර සතෝ සම්ප්‍රජානකාරී යටහෙලාලෝ net ඇතුව මේ ස්වාමීන් වහන්සේ වඩිනවා පිරිසුදාගෙන. දෙයක් දෙයක් ගන්න වඩිනවා. ඉතින් මේ ඒවා ඒ කාලේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ හඳුන්වන්නේ උපතිස්ස පරිප්‍රාජක කියලා. එතුමා පස්සෙන්ම ගියා. ඉරියව් පැවැත්මෙන්ම තේරුම් ගත්ත මේ ස්වාමින් වහන්සේ නම් යම්කිසි උසස්ම නිවන් මඟක් දුටු කෙනෙක් වෙන්නට ඕන කතා කරන්න ලැබෙන වේකම පස්සෙන් යන්නේ මේ කියලා ගියා. ඉතින් මේ රහතන් වහන්සේ යැපෙන පමණ පින්ඳ ප්‍රාති ලබාගෙන ගහක් මුලට වැඩියා දන් ටික වළඳන්නේ. මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ළඟ තියෙන වාඩි වෙන ආසන, තැන් කැන්ඩි ඔක්කොම තියෙනවා. එනිසා ආසනයක් පනවලා දුන්නා දානේ වළඳන්න. කිසි කතාවක් නැහැ. දන් වළඳන දුර පිටිපස්සෙන් එදෙන පවන් සලමින් හිටියා. දන් වළඳලා තැන් පිළිගන්නව අත දෝණය කරගන්න, කට සෝදනය කරගන්න, පාත්‍රය සෝදනය කරගන්න. මේ ඔක්කොම අවසන් වුණාට පස්සේ මේ උපතිස්ස පරිබ්‍රාජකයන් ප්‍රයිබ්‍රාජකයන් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ මට යමක් අහන්න අවසරද? ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරිය ප්‍රසන්නයි. සාන්තයි. ඔබ වහන්සේගේ ඉරියව් බොහෝම සංවරයි. ස්වාමින් වහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද? ස්වාමින් වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද? ඉතින් මේ අස්සජි මහරහතන් වහන්සේ කල්පනා කළා මේ පිරිවැජියෝ බුදු සසුනට පටහැනි. නිසා වැඩි කතාවක් නැතුව කෙටියෙන් කතා කරන්න මේ කියලා හිතාගෙන කිව්වා. මම නවක පැවිද්දෙක්. මගේ ශාස්ත්‍රූන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනිඳුරයන් වහන්සේ. වැඩ ඉන්නේ මේ සමීප වේළුවනාරාම විහාරේ. එතකොට කිව්වා ස්වාමීනි <clears throat> මට ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කර ධර්මපදයක් කියලා දෙන්න. නෑ මට ගැඹුරට බණ කියන්න බෑ. මං දිග බණ කියන්න කැමති නෑ. නෑ ස්වාමින් වහන්සේ මහන්සි වෙන්න එපා. වචන දෙකකින් තුනකින් මට කියන්න. මම ඒක 10000 ගුණෙන් තේරුම් ගන්නම්. ඉතින් මේ අස්සගේ මහරහතන් වහන්සේ මෙසේ කෙනෙක් නෙමෙයි. චතු පටිසම්භිදා ඥාන දක්වාම ශ්‍රාවකයන් වහන්සේ නමක් ලබන්න ඕන සීලම ඥාන විශේෂ ලබාගෙන ඉන්න උත්මී. උන්වහන්සේ මුළු තුන් පිටකේම සම්පින්දනය කරමින් චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවයි දේශනා කළේ. යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ මේ ගාථාවෙන් බුද්ධ ධර්මයත් සරුවඥන් වහන්සේ හැඳින්වෙව්වා. එවං වාගේ මහා සමනෝ මේ මහා ශ්‍රමණ වූ ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනසේක කොහොමද? "යේ ධම්මා හේතුප්පභවා" යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හටගන්නේ නම් ඒ ධර්මත්. තේසං හේතු ඒ ඵල ධර්මයන්ගේ හේතුවත් තේසංච යෝනුරෝධෝ ඒ ඵල ධර්මයන්ගේ නිරෝධයත් කියන මේ සියල්ල ඒ මහා ශ්‍රමණ වූ ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ දේශනා කරනවා කියනකොට ඒ කාසංක කල්පලක්ෂයක් නුවණ දිනු කරගෙන අප මේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ගාථා දෙපදයක් ඇහෙන පමණින්ම දහසක් ආකාරයෙන් ඒක ආબોධ කරගෙන සෝවාන් ඵලයටත්පත් වුණා. ආශ්චර්යයි. උනාසයේගේ සෝවාන් වීම සුඛා පටිපදා කිප්පාබිඤ්ඤා. ඒ කියන්නේ බොහෝම සැපසේ වහාම ආબોධය ලැබුවා. ඉතින් ඊළඟ පද දෙක ඇහුවේ සෝවන් වෙලා. පස්සේ කීවා ස්වාමින් වහන්සේ මට අවසරයි මම දකින් දෙනවා මගේ මිත්‍රයත් එක්ක. ඉන්න තැන මට අවසර ලැබෙන්න ඕනේ කියලා දෙපතුල් වැඳලා තුන් සැරයක් ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා පේන තෙක් මානේ පස්සෙන් පස්සෙටම වැඳගෙන ගියා. ඒක පුදුම ගුරු ගෞරවයක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ දැන් ඉතින් සෝවාන් ඵලයටපත් වූ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ ගියා තමන්ගේ මිත්‍රය කෝලිත පරිබ්‍රාජකතුමා සොයාගෙන. ළඩි දුරක් යන්නේ ඉස්සෙල් මුණ ගැහුණා. එතුමා ඇසුවා වහන්සේගේ මුහුණ නම් අද ලොකු පිරිච්චි සතුටු මුහුණක් මට පේනවා. වහන්සේ ධර්මයේ හොයාගත්තද? එහෙමයි. මෙන්න ධර්මයේ කියලා ගාථාව ඉදිරිපත් කරාම හතර පදය හැනකොටම උන්වහන්සේ සෝවාන් වුණා. මේ දෙන්නම ගියා තමන්ගේ මුල් ගුරුවරයා ළඟට. සංජය පරිබ්‍රාජකතුමා ළඟට ගිහින් කිව්වා ආචාර්යයන් වහන්සේ අපට නිවන් මඟ පෙන්වා දෙන කල්යාණ මිත්‍ර ශාසනයක් ලැබුණා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ වේළුවනාරාම විහාරේ. ස්වාමීන් අපි කවුරුත් යමු. එතෙන් ගිහිල්ලා ඒ බණ ටික අහලා ආબોධයක් ලැබමු. එතකොට මේ ගුරුවරයා කියනවා දරුවෙනි මම ගුරුවරයෙක්. ගුරුවරයෙක් කියලා ගෝලයේ කියන්න පුළුවන්ද? එනිසා මම අය කෙනෙකුගේ ගෝලයෙක් වෙන්න කැමති නැහැ. ශිෂ්‍යයෙක් වෙන්න කැමති නැහැ. මේ ලෝකේ නොනැත්තෝ ඉන්නවා නම් ඒ ඇත්තෝ යයි භවත් ගෞතමයන් වහන්සේ ළඟට. නොන මන්දී ඇත්ත තමයි ලෝකේ වැඩියෙන් ඉන්නේ මේ ඇත්තෝ මන් ළඟට එයි. කිව්වා මේ දෙදෙනා තමන් එකකට පැවිදි වෙච්ච 250ක් පිරිස එක්ක අවසර ලබාගෙන ගුරුවරයාටත් මිත්‍සිත පවත්තලා වේලවනාරාමයට පැමිණියා. හරියටම දුරුතු පොය ගිය අව අමාවක් පොය දවසේ. සරුවක්ඥන් වහන්සේ දහම් දෙසමින් හිටියා. දුරදීම දැකලා ධර්ම දේශනේ නැවැත්තුවා. නවත්තලා ඒ බණ පිළිසෙට හැඳින්වීමක් කළා අර ඈතින් එන්නේ උපතිස්ස කෝලිත මිත්‍රයෝ දෙන්න. මේ දෙදෙනා එසේ මෙසේ දෙන්නෙක් නෙමෙයි. මගේ මේ බුදු සසුනේ ධර්ම යාත්‍රාවේ අග්‍ර වූ චක්‍ර යුග්මයයි කියලා ප්‍රශංසා කරලා පිළිගත්තේ. ඊළඟට මේ 250ක් පිරිසෙක් ඇවිල්ලා මේ දෙදෙනා වහන්සේ එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ මොහොතේ දෙසූ දහමින් මේ දෙදෙනා වහන්සේ ඇර 250ක් පිරිස මහරහත් භාවයට පත් වුණා. එයින් අටවෙනි දවසේදී එම කෝලිත පරිබ්‍රාජක නමින් ඉඳ දැන් මොග්ගල්ලාන නමින් හැඳුන්වූ මාමුගලන් ස්වාමින් වහන්සේ කල්ලවාල මුත්ත කියන විහාරස්ථානයේදී ධාතු කර්මස්ථානයේ වඩ රහත් වුණා. අටවක් පොයේ දවසේදී. ඒ තවර සරියුත් මහ රහතන් වහන්සේ රහත් වුණේ නැසෝවන් වෙලා විතරයි. හරියටම නවම් පුර ප්‍රසන්නස්වක් බොහෝ දවස උදා වුණා. එදා භාගතුන් වහන්සේ වැඩි සිටියේ ගිජ්ජකෝට පර්වතයේ නගින කඳු ගැටයේ සූකරකත ලෙනේ. එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට පිටුපසින් පවන් සැලමින් සිටියා. සරියුත් මහරහතන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වෙන දීඝනක පරිබ්‍රාජකතුමා ආවා සරියුත් ස්වාමීන් වහන්සේගේ තොරතුරු සොයලා බලන්න. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ආචාර ගෞරව කළ වාඩි වෙලා ධර්ම සාකච්ඡාවක යෙදුණා. ඒ සාකච්ඡාවේදී මේ දීඝනක පරිබ්‍රාජකතුමාගේ වැරදි දෘෂ්ටියෙන් අත්තර දාලා සෝවාන් ඵලයටපත් වුණා. ඒ බණපදය අහලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඔය ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සිව් පිළිසමියා සෝලස මහා ඥාන සහිතව මහා රහත් භාවයටපත් වේවදාලා. ඔය සිද්ධිය හරියටම බුදු වීමේ මාස 9 පිරුණු නවම්පුර පසළොස්වක් පොහෝ දවසේ. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ වැඩියා වේලුවන මහා විහාරයේදී කිසියම් ආරාධනයක් නැතුව සිව් පිළිසිමියා ඥානලාභී වූ එසේම ඒහි වික්ෂුභාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලාම 1250ක් එතන එකතු වුණා. ඒ කවුද? උරුවේල කාශ්‍යපාදී රහතන් වහන්සේලා 19යි මෙතන 250යි. ඉතින් ඒ පිරිස ඉදිරියේ සරුවක් යන් වහන්සේ උපෝසත විනී කර්මී කළා. ඊළඟට මේ සාරිපුත්‍ර මෞද්ගල්‍යානම දෙනම වහන්සේට අග්‍රශ්‍රාවක ඨානාන්තරේ පිරිනැමුවා. ඒ අග්‍රශ්‍රාවක ඨානාන්තරේ පිරිනැමුන වෙලාවේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ අවසරගෙන තමන් ගැන හැඳින්වීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ ශාසනය ආරම්භ වීමට ප්‍රථමයෙන් අපි පැවිදි වී සිටියේ සංඝේ පරිබ්‍රාජකතුමන් ළඟ. අපි මේ බුදු සසුන අඳුරාගත්තේ අස්සජි මහරහතන් වහන්සේ සම්මුඛ වීමෙන්. ඒ වෙලාවේදී අපේ ගුරුතුමාණන් වහන්සේට අපි ආරාධනා කළා මෙමෙ ස්ථානයට එමු. මේ බුදු සසුනට ඇතුල් වෙමු කියලා. නමුත් එතුමා කියා හිටියේ ගුරුවරයෙක්ව ඉඳගෙන ශිෂ්‍යයෙක් වීමට නොකැමැති බව. නම ස්වාමීන් අපට තේරුණා අප විසින් යා යුතු ගමන් මඟ මේකයි. අත්තිකේ උපඤ්ඤාත මග්ගං අවශ්‍ය පුද්ගලයා විසින් මාර්ගය සොයාගත යුතුයි. අපි මාර්ගය සොයාගෙන ආවා ස්වාමීනි. ඒ ආපු නිසා අපට අද මේ විදිහේ ධර්ම ශනිසිල් ලැබුණා. අද අපි බුද්ධ ශාසනය ලබන්න තියෙන සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන මේ සාරවත් වූ ධර්මයට වාසනාවන්ත වුණා. කියලා තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරපු වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ. අසාරේ සාරමතිනු සාරේචා සාරදස්සිනු තේ සාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා යම්කිසි කෙනෙක් කියනවා අසාරවත් දේ සාරවත් කියලා ඒ කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් රාම් දිදී මුතුමැණික් ආදී දේවල් ඇත්තස් ගව මහස සම්ප්‍රත් දැසදස් කම් කරුවා මේ නොයෙක් දේවල් ඒවා ලෞකික දේවල් මේවා සාරවත් දෙයයි කියලා හිතෙනවා නමුත් ඒවා දාලා යන්නේ ඒවා. ඒවා භවයෙන් භවයට ගෙනියන්නේ නැහැ. ඒ වයින් අජරාමර වෙන්නෙත් නැහැ. එනිසා ඒවා අසාර දේ හැටියට නුවණින් දක්නවා ඥානවන්තයෝ. සාරවත්දී වශයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය ඕවාට අවශ්‍ය වෙන්නේ සතිපට්ඨාන හතර, සම්‍යප්ප්‍රදාන හතර, ඉරිදිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග හතේ, මාර්ගාංග හතේ මේවා තමයි සාරවත් ධර්ම හැටියට සරුවක්යන් වහන්සේ වැනි ඥානවන්තයෝ තෝරගත්තේ. නමුත් යම් කෙනෙක් අර සංජේ පරිබ්‍රාජකතුමා වගේ අසාර දේ සාර වශයෙන් හිතුවා. ඒ මොකක්ද? Taman ඉතින් උසස් පැවිද්දෙක් හැටියට අධිගමලාභී හැටියට ලෝක ඉදිරියේ පෙනී ඉඳගෙන ලෝවැසියා පිරිනමන චීවර, පින්දපාත, සේනාසන, ගිලන්පස, වැඳුම් පිඳුම්, ගරු මුහුමන් මේවා තමයි සාරවත් ඇටියට ඔහු යුතුය. නමුත් සරියොත් මොගලන් දෙනම වහන්සේ ඒවා නිසරු දේ හැටියට තේරුම්ගෙන සාරවත් ධර්මයේ සොයාගෙන බුදු සසුනට ඇතුල් වුණා. එතකොට අනිත් කාණ්ඩයේ ඒ සංජය පිරිවැජයාතුමා එතුමාගේ සෙසු අනුගාමික පිරිස අසාරේ සාරමතින වුණා. අසාරවත්දේ සාර වශයෙන් හිතුවා සාරේ ඡාසාර දස්සිනෝ බුදුසසුනේ ලබන්න තියෙන සාරවත්දී අසාර කියලා හිතුවා. මිච්ඡා සංකප්ප ගෝචරා ඒ ඇත්තන්ගේ සංකල්පේ මිත්‍යා සංකල්පනාවක් වුණා. ඒ සාරං නාදිගච්ඡanti ඒ ඇත්තන් මේ බුදුසසුනේ සාරවත් ධර්ම රසයක් ලබා ගන්න නොහැකි වුණා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ මේ සරියුත් මුගලන් දෙනම වැනි නැනවත් අය සාරවත් ධර්මයේ සාරවත් ධර්මයේ හැටියට නුවණින් දැක ගන්නවා. ඒ වගේම අසාරවත් දේ අසාරවත් හැටියට නුවණින් තේරුම් ගන්නවා සම්මා සංකප්ප ගෝචරා ඒ උතුමන්ගේ සංකල්පනාව සම්මා සංකල්පනාවයි ඒක ගොදුරු කොට ඇති උන්වහන්සේලා සාරං අධිගච්ඡanti ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත සාරවත් ධර්මයේ අධිගමනය කරනවා මේ විදිහට උන්වහන්සේ දෙනමතම ස්තුතිපූර්වකෝ මේ ගාථා ධර්මයෙන් ධර්ම දේශනාවක් කළා. මහා සාරෝපම සූත්‍රයේ දේශනාවේ සඳහන් වෙනවා මේ බුදු සසුනේ සාරවත් ධර්මයේ කුමක්ද කියලා. එතන හඳුන්වනවා සමහර විට යම්කිසි කෙනෙක් හිතෙනවා ලෝවැසි ජනතාවගෙන් ලැබෙන වැඳුම් පිදුම් ගරු බුහුමන් චීවර පින්නපාත සේනාසන ගිලන් ප්‍රසන මේ නොයෙක් නොයෙක් දේවල් තමයි සාරවත් දෙය කියලා හිතාගත්තොත් ඒවා ලැබෙන්න පටන් ගත්තන් පස්සේ අනුන් අය හෙලා දකිනින් Taman උසස් කොට මහාන්නින් ඉදිමියගෙන ඉන්නවනම් ඒ කාර්යයට සාරවත් වූ ගහක අරට හොයන්න ගිහිල්ලා ගහේ කොළ අතු සිඳගත්තා වගේ වැඩක් නැහැ. තාකිනෙක් එයින් සැනසෙන්නේ නැතුව හොඳින් සීලය රකින්නවා. හොඳින් සීලය රකින්මින් එයාත් හිතනවා මම තමයි සීලවන්ත අනිත් ඇත්තෝ සිල් නැත්තෝ අනිත් ඇත්තෝ පහත්ය Taman උසස් කියලා අනුන් හෙලා දකිමින් Taman හුවා දකිමින් එයින් මත් වෙලා ඉන්නවා. ඒක හරියට හර ඇති ගහක හරටුව වෙනුවට ගහේ පිටපොත්ත ඒ කියන්නේ වේලිච්ච පිටපොත්ත ගලවගෙන යාමක් හා සමාන නිෂ්ඵලයි. තව කෙනෙක් ඉන්නවා ලාභ සත්කාර වලින් සතුටුකුත් නැහැ සීලය හොඳින් රැකලා ඒකෙන් සෑහෙන්නෙත් නැහැ අෂ්ට සමාපatti වඩනවා. අෂ්ට සමාපatti වඩලා ධ්‍යාන සමාපatti උපදවන්නේ එතන මම තමයි උසස් ගුණවන්තයා. අනිත් ඇත්තන්නේ මේ ගුණ නැහැ. Taman හුවා දක්වන අනුන් හෙලා දක්වනවා. ඒක හරියට ගර ගහ කරට හොයන්න ගිහිල්ලා ගහේ තියෙන ඇතුළු පොත්ත කඩාගෙන වගේ හා සමාන දෙයක් ඒකත් නිෂ්ඵලයි. තව කෙනෙක් කියනවා ඒ අත්තා ලාභ සත්කාර ගැන හිතන්නේ නැහැ ආශා කරන්නේ නැහැ සීලය ගැන හොඳින් රැකලා සීලය ගැනත් මත් වෙන්නේ නැහැ අෂ්ට සමාපත්තියත් ලබාගෙන ඊනුත් මත් වෙන්නේ නැතුව අභිඥා බල ලබනවා ඉරිදි වේද ඥාන දිව්‍ය ශ්‍රෝත ඥාන පරිචිත්ත විඥානන ඥාන, పూర్වේ නිවාස ඥාන, දිව්‍ය චක්ෂුර විඥාන කියන මේවා ලබනවා. මේවා ලබාගෙන ඉතම මන් තමයි බුද්ධිමත්. මන් තමයි ඥානවන්ත. මං අතීත අනාගත වර්තමාන තුන් කාලය දන්නවා. අනිත් ජනතාව මේව මොකුත් දන්නේ ඒ ඇත්තෝ නිකන් අසරණයෝ කියලා අනුන් පහත් කර හිතෙනවා තමන් උසස් කොට හිතෙනවා ඒක හරියට හර ඇති ගහකරටුව වෙනුවට එලේ කපාගෙන යාමක් හා සමානයි වැඩක් නෑ නිෂ්ඵලයි තව සමහර කෙනෙක් ඉන්නවා සැබෑම ඥානවන්තයෙක්. මේ සරියුත් මොගලන් දෙනම වාගේ ඒ ඇත්තෝ මේ බුදු සසුනේ සාරවත්දී කුමක්ද කියලා තේරුම් ගන්නවා. හරියට අර ගහක හරේ හොයාගෙන යන කෙනෙකු, අරට හොයාගෙන යන කෙනෙකු ගහේ කොලාතු සිඳලා දානවා, පිටපොත්ත රැහැලා දානවා, ඇතුල් පොත්ත රැහැලා දානවා, ගහේ එලෙත් රැහැලා දානවා, රැහැලා අන්තිමට ගහේ කඳේ තියෙන අරටුවම තෝරගන්නවා. අරටුව තෝරගෙන ඒකෙන් ගතියුතු වැඩ ගන්නවා. ඒ වගේ තමයි නියම ඥානවන්තයා ලාභ සත්කාර වලින් මත් වෙන්නේ නැහැ. සීලයෙන් මත් වෙන්නේත් නැහැ. අපි මේ සමාධි බලයෙන් මත් වෙන්නේත් නැහැ. අභිඥා බලයෙන් සාහිමටපත් වෙන්නේත් නැහැ. ඒ සීලය පිහිට කරගෙන, සමාධිය පිහිට කරගෙන, අභිඥාවත් පිහිට කරගෙන විපස්සනා වඩලා 1500ක් වමන මේ කෙලෙස් බලමුලව සෝදා හැරදමලා සතර මඟ සතර ඵල පිළිවෙලින් ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අරහතේ සාක්ෂාත් කරගන්නවා. මේක තමයි බුද්ධ ශාසනයේ සාරවත් ධර්මයේ කියන එක සාරවත්ඥන් වහන්සේ මහා සාරෝපම සූත්‍රයෙන් දේශනා කළා කියනවා. ඉතින් ඒ අනුව සලකා බැලීමේදී ලෝ 15 වී වදාළතා බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා නියම සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගත්තා. අපට අපේ සාරවත්ඥන් වහන්සේ මේ සාරවත් ධර්මයේ තෝරා ගැනීමේ උතුම් මාර්ගෝපදේශනය හොඳින් දේශනා කළා තියෙනවා. අපි මේ දානයක් දෙන්නේ සීලයක් සමාදන් වෙන්නේ බණක් අහන්නේ බණක් කියන්නේ භාවනාවක් කරන්නේ අසාර වූ දෙව්ලෝ යන්නවත් අසාර වූ බඹලෝ යන්නවත් අසාර වූ මනලෝ රජ සම්ප්‍රත් විඳින්නවත් නෙමෙයි ඒවා తాවකාලිකයි සීමිත කාලකින් වෙනස් වී යනවා අපි මේ සංසාරයේදී බඹලෝගේ වාර අනන්තයි දෙව්ලෝගේ වාර අනන්තයි මනලෝ උපන් වාර අනන්තයි ශක්තිති රජ වෙච්ච වාර අනන්තයි ඊට වඩා අනන්ත වාරවල තිරිසම් භාවයේ, പ്രേත භාවයේ, අසුර භාවයේ, ලෝකාන්තරික නරකයේ, අටමහා නරකයේ අපි ගත කරලා තියෙනවා. අපි දැන් සංසාරයේ ඇවිද්දේ නැති තැනක් නෑ. අපි නොගිය එකම තැන තමයි අද සුද්ධාවාස පහ ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් අමාමහ නිවන් පුරය. එනිසා අපි කරන මේ සෑම දාන සීල භාවනාදී කුසලයක් අපේ චිත්තසංතාන තුල සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මයන් අධිවර්ධනය කරගෙන මේ ජීවිතයේ තුලදී අපේ කෙලෙසුන් තුනී කරමින් ගිහිල්ලා මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් උපනුපම් භාවයක් පාසා නිවන් මඟ පාරමී පුරාගෙන සසර අතිවරමන් නොවේ සසර කෙටි කරමින් ගිහිල්ලා කවදා හරි අපේ චිත්තසංතාන තුළ බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම පාරමී ධර්ම පරිපූර්ණ වීමෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පරම සාරවත් ධර්මයේ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටයි අපේ මේ සෑම කුසල ක්‍රියාකම පරමාර්ථය. එනිසා පින්වත් ගාමිණී ආටගල දොස්තර මහත්මියා එවන් කමේ කල්යාණී ආටගල මාතාව ධම්මික මහත්මියා විස්මී මහත්මිය මේ හැමදෙනාම එකතු වෙලා මේ වගේ පින්කම් අපමණ සිදු කරනු ලබන්නේ අර වාගේ මේ ජීවිතයේ සුවපත් කරගෙන මතු භවයන් සුගතිගාමීව යයින් නොනවතී සසර තරණය කරගෙන අමා මහ නිවන් සුව ලැබීමේ ප්‍රාර්ථනාවෙනුයි එනිසා අපි හදා වඩාගත් ආදරණීය දෙමෝපියන් තම නමින් පරලොව ගිය සිළු ඥාතීන්වත් මේ පින්කම් අනුමෝදන් කරලා ඒ හැම දිනාටමත් මේ බියකරු සසරින් එතර විය ලැබෙන නිවන් සුව ලබන්න අපි පින්පෙත් පමුණුවනවා. දැන් මේ වර්ෂයක් ගත වී තවත් වර්ෂයක් උදා වෙලා අද හරියට දවසේ 11 වෙනි දවසයි. ඉතින් මේ වර්ෂයත් දවසින් දවස ගෙවි යනවා යනවාමයි අපි මේ ජීවන වර්ෂයේ තුලදී නොගෙවෙන නොදිරෙන නොමැරෙන අමරණීය වූ නිවන සඳහා කුසල් කර ගැනීමටයි පෙරමුණගෙන මේ පින්කම් කරන්නේ එනිසා අදත් මේ මොහොතේදී පළමුගට මේ දාන වස්තු සම්පාදනය කරගෙන බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්නයේ වඩින වේලාවේ වත් පිළිවෙත් නිමව අසුන් ප්‍රනවා පීවිලියලා පාදවනා පැන්නෙලවා සබා උපස්ථාන සැලසුවා සංඝරත්නයේ වඩින වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තයෙන් දෙපාදවා පිසදමා අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් පිළිගත්තා. සෝදානම් කරගත් දානවත්ති අග්‍රභාගය බුදුරජාන් වහන්සේට පූජා කළ තිබුණේක ඉතිරි කොටස මහා සංඝරත්නය උදෙසා පිළිගන්වා වැළඳෙව්වා. වත් පිළිවෙත් සම්පූර්ණ කළා පිරිකර භාණ්ඩ පූජා කළා සීලයක පිහිටියා බණපදයකට සවන් දුන්නා මේ සෑම කුසලයක්ම පාරමී කුසල් බාටපත් වේවා බෝධිපාක්ෂික කුසල් බාටපත් වේවා සතර මඟඵල නිවනගෙන දෙන බෝධිපාක් ධර්මයන් බාටපත් වේවා ඒ ලෝකෝත්තර නිර්වාණ ආදිගමනයේ උපනිස්ත්‍රි වෙන්නේ මේ කුසල සම්භාරය තුන් ලෝට පිහිට වෙන්නේ ලෝ පහළ වේ ලෞතර බුදු වී සූවිසි අසංගණන් ජනතාව නිවන් පුර පැමිණෙව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලේ බුද්ධ පූජාවක් වේවා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපට මතුමත්යේ වැඩි වැඩියෙන් නිවන් මඟ පාරමී පුරා ගන්නට වාසනාව අත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ අපරස් කරගත් කුසල සම්භාරයේ ධර්ම පූජාවක් වේවා ධර්ම රත්නයේ ආශිර්වාදයෙන් අපට වඩ වඩා සුවසේ නිවන් මඟ යා ගැනීමට වාසනාව උදාපත් වේවා ආරි මහා සංඝ රත්නිය ඉදිරිය අපරස් කරගත් කුසලයේ සංඝගත පූජාවක් වේවා සංඝ රත්නිය ආශිර්වාදයෙන් අපට වඩ වඩා නිවන් මඟ ගැනීමට වාසනාව උදාපත් වේවා අපහදා වඩා සබා පරිලෝකයේ මෞඛේ ගුරුතුමන් වෙතත් මේ කුසල සම්භාරයේ ගුරු දෙගුරු පූජාවක් වේවා ගුරු දෙගුරුතුමන්ගේ ආශිර්වාදයෙන් අපට නිවන් මඟ යන්න තව තවත් වාසනාව උදාපත් වේවා කියා ප්‍රාර්ථනා කරන අතරතේ මෙතකින් මේ රැස්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මහත්මයාණන්ගේ අභාව ප්‍රාප්ත මව්පිය දෙදෙනා වහන්සේට එවාගේ පින්වත් කල්යාණී ආටිගල මාතාවගේ අභාව ප්‍රාප්ත මව්පිය දෙදෙනා වහන්සේටත් මේ දමව්පිය දෙපළගේ අභාව ප්‍රාප්ත තරුණ පුතුණුවන් තුන්දෙනාටත් එවාගේ මේ සහභාගී වන සීල දෙනාගේ මේ පල්ලෝකීය ඥාතීන්වත් අත්පත් වේවා ඒ සෑම දිනාට මේ කුසල් බැලින් භවයක් පාසා සුගති සම්පත් සිද්ධ වේ සුවසේ දානාදී දසපාරමී පිරිය සතු උතුම් බෝධියකින් අග්‍ර අමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවම එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේක බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටද දේව ආරක්ෂාව නිරතුරුව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් නදාත් හිතවත් සෑම සත්‍යයන්වත් එම කොළඹ අගනුවර වැසියන්වත් අවතගම් නගර ලංකාව දඹදිව කළ මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ උදාන කුසල සම්භාරයක් වේවා සියලු සත්වෝ නිදුක්කේත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමනුවමු තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවන තාජු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආර්මී සීරසෙන් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් මේ පින්කම් බොහොම ගෞරවයෙන් සංවිධානය කරගන්න පින්වත් කල්යාණ යාටිගල මාතාවටත් වගේම අසනීප ගානේ සින්න පින්වත් ගාමිණී යාටිගල ලොකු දොස්තර මහත්මානන්දත් රාගේම දයාබර පුතුණුවන් වෙන ධම්මික ආටිගල මැතිතුමාණන්වත් එම විස්මී ආටිගල මැතිණියටත් එම දරු දෙපළටත් මේ සහභාගී වෙන්නේ සසු මහත්තුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්ද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුටු අඳුරුසේ দূරී භූත වේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනි ජල වාසවේ සාවියා උදාදි විපත්ති වලකේවා කුසල් අරමුණෙන් සමාධියේ සිතින් මෙත් සිතින් බුදුගුණ බැලෙන් සමදා සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ හා ආරක්ෂාව ලැබේවා එවැගේම කායික මානසික සැනසෙල්ලේ දලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා උපපීලක උපච්ඡේදක කුසල විපාක වාර යටපත් වේවා උපස්තම්භක කුසල විපාක ලැබ සිටීමෙන් නිරෝගී සෝයක් දීර්ඝාසයක් තත්වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේ සුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහවත්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දිනු වේවා සිතම නිරුවණකින් කල්ප රොක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පසළොස්වක් බොහෝ දාස කුඩා වන සුනස් පලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාමෙන්ද පැතූ සීල සම්්‍යක් ප්‍රාර්ථනා සිතූ පැතූසේ මුදුන්පත් වේවා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් වින්සත් සතවර්ෂාධික කාලයක් දීර්ඝාස වර්ධනේ වේවා සසර වසනාතුරු සුගති ලෝකෝත්පත්තියත් උපනුපන්තන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ජාති ස්මරණක් ඥානියත් සම්‍යක් දෘෂ්ටියක් ඇතිව සත්පුරුෂාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමී සනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ